තමුන්ගේ බලාධිකාරිය තිබුණු පලියට ඒක තමුන් යටතට ගන්න නරකයි විරුද්ධ පක්ෂ නායක ධූරයේ හෝ අනිකුත් තනතුරු වලට පකිටින් කරනකොට ඒක සම්පූර්ණයෙන් පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ අයිතියක්. ඒ අයිතිය බුදුර ගන්න කාටවත් අයිතියකුත් නැහැ. ඒක හරි වැරදි. ඉතර ඒකාධිපති බලතලය ඒකාධිපතියයි කියලා කිව්වනම් යම් යම් පුද්ගලයින්ට දැනුත් ඉතින් ඒකෙම තමයි හඳුන්වන්න වෙන්නේ. ඉතින් හොඳම දේ තමයි මම කියන්නේ මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මම හිතන විදිහට බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙක් කියලා මට හිතෙනවා. ඉතින් ඇයි මේ බලය කියන දේ එතුමා ගන්න හදන්නේ කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා දැන්.